ලබාගත් මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් දෙනවා කියලා කියන්නේ අපි මේ භාගතුන් වහන්සේගේ ධර්මයේ තමගේ ජීවිතයට එකතු කරගත්තාම තමයි ඒ වටිනාකමක් දුන්නා කියන කාරණේ සිද්ධ වෙන්නේ. එහෙනම් උන්වහන්සේ දේශනා කරන්නේ අපිට නිවීම සඳහාමයි. එහෙනම් නිවීම සඳහා දේශනා කරන ධර්මයක් ඒ නිවීම සඳහා දේශනා කරන ප්‍රතිපදාවක් භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ප්‍රතිපදා හික්මන කෙනෙකුට කවමදාවත් කිසිම වෙලාවක දුකකටපත් වෙන්නේ නැහැ. මොකද ඒ නිවන මාර්ගය යන්නේ සංසාර දුක්ඛේ නිවන මාර්ගයක්. ඉතින් මේ නිවන සඳහා උපකාර කරන සත්‍විස් බෝධිපාශික ධර්මයන් වල තියෙන පංච ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව ඒ පංච ඉන්ද්‍රිය ධර්මයන් නිවනට උපකාර වෙන්නේ කොයි ආකාරයකට කියන කාරණා පිළිබඳව තමයි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතන ඉන්ද්‍රිය ධර්මයන් කියලා කියන්නේ ඉන්ද්‍රිය කියලා කියන්නේ නායකත්වය දෙනවා කියන අර්ථයයි. එතකොට මොකේද මේ නායකත්වය දෙන්නේ? නිර්වාණය සඳහා. එහෙනම් නිර්වාණය සඳහා නායකත්වය දෙන මේ ඉන්ද්‍රිය ධර්මයන් පහක් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ පහ තමයි සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන. සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහම තව අවස්ථාවකදී බල ධර්ම බවටත් පත් වෙනවා. නිවනට අවශ්‍ය වෙන බලය දෙනයි පහම. එතකොට මේ නිවන් දකින්න යන පුජ්‍යලයා මේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව ඉතාමත්ම හොඳින් දැනගන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්ම වඩවන්න ඕනේ. මාර්ගඵල ලබන්න නම් අනිවාර්යයෙන්ම මේ ඉන්ද්‍රිය ධර්ම යම්කිසි ඒ මට්ටමක් දක්වා භාගතුන් වහන්සේ තමයි මේ මට්ටම දන්නේ. ඒ මට්ටමක් දක්වා මේ හැම ඉන්ද්‍රිය ධර්මයක්ම වර්ධනය කරන්න ඒ වර්ධනය කරගෙන ඒ වර්ධනය කරගෙන විතරක් බෑ ඒවා සමාන කරගන්නත් ඕන. එහෙම ඉන්ද්‍රිය ධර්ම වැඩිලා සමාන වෙච්ච අවස්ථාවක තමයි මාර්ගඵලවටපත් වෙන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ ඉන්ද්‍රිය පරෝපත්ත ඥානය කියලා ඒ තථාගත අරහත් සම්මා සම්බුදුවරයෙකුට තියෙන විශේෂ ඥානයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් නැති නැති ඥානයක් ඒක. භාගතුන් වහන්සේ නමකට පමණමයි තියෙන්නේ. ඒතර භාගතුන් වහන්සේ නමක් දන්නවා කොහොමද මේ පුජ්‍යලයාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න. වැඩිලා තියෙන්නේ. අඩු මොනාද වැඩි මොනාද? එහෙනම් වැඩි ඒවා අඩු කරන්නත් අඩු ඒවා වැඩි කරන්නත් සමාන කරන්නත් ඒ විදිහට උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. ඉතින් ඒ හින්දා තමයි විශාල ප්‍රමාණයක් භාගතුන් වහන්සේගේ ධර්ම දේශනාවකදී කෝටි ගණන් ප්‍රමාණ මේ ධර්මය අවබෝධ කරගන්න. අනිත් අයට එහෙම හැකියාවක් නැහැ. ඉතින් එහෙම හැකියාවක් නැති නිසා ඒ අය අනිත් භික්ෂුන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා ධර්ම දේශනා කරාට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා වගේ නෙවෙයි. ඒ හින්දා බුදු කෙනෙක් සමාන වෙන්නේ බුදු කෙනෙකුට විතරයි. ඒකයි අසම සම කියලා කියන්නේ. කාටවත් වෙන සමාන නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ නමක් මේ විදිහට ධර්ම දේශනා කරන්නේ නම් ඉන්ද්‍රිය ධර්ම අපිට වඩවා ගන්න, දියුණු කරවන්න ඕනේ. එහෙනම් මේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව අපි දැනගන්න ඕනේ. එතකොට අපි දන්නවා දැන් අපි ලෞකික ජීවිතේ බලමු පොඩ්ඩක්. ලෞකික ජීවිතේ. ලෞකික ජීවිතේ ඉලක්කයකට යන්න, ලෞකික අරමුණකට යන්න අපි හිතමුකෝ හොඳට අනාගතයේ සැපවත් ජීවත් වෙන්න ඕන නම් සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවය තමයි සාමාන්‍ය කතා කරන කෙනා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තොත් තමයි හොඳ රස්සාවක් කරන්න පුළුවන්. හොඳ රස්සාවක් කරොත් තමයි හොඳට සල්ලි මුදල් ටිකක් හම්බ කරගෙන හොඳට ජීවත් වෙන්න පුළුවන් කියන කාරණාව සම්මුතිය තුළ තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරපු කර්ම කාරණා ඊට වඩා හුඟක් වෙනස් එකක්. මම මේ සම්මුතිය තුළ තියෙන කාරණා. එතකොට දැන් මේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට මේ ඒ සාර්ථකත්වය දෙන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒ ඒක අදාහගෙන දැන් කවුරු හරි කියනවා අපිට ඉස්කෝලේ යනකොට කියනවා ගුරුවරයෙක් කියනවා හොඳට එහෙනම් විභාගේ උසස් පෙළ හොඳට පාස් වෙන්න ඕන හොඳට පාඩම් කරන්න ඕන. එතකොට තමයි විශ්වවිද්‍යාලය යන්න පුළුවන් ඊට පස්සේ තමයි හොඳට රස්සාවක් කරන්න පුළුවන් කියන එක. ඉතින් ඔය කාරණේ විශ්වාස කරේ නැත්නම් ඒක පැහැදුනේ නැත්නම් ඒකට ඒ ගමන යන්න Tamanට කල්පනාවක් ඇති වුනේ නැත්නම් කවදාත් ඒ ගමන එයා යන්නේ එහෙනම් පළවෙනි කාරණාව ඒ පැහැදීම තියෙන්න ඕනේ. ඒ ගමන යන්න. ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේගේ ගමන යන්නත්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගමන යන්නත් උන්වහන්සේ කෙරෙහි පැහැදීම තියෙන්න ඕනේ. ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒතර ලෞකික ජීවිතයේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ලෞකික කර්මුණ සඳහා යන්නේ. ලෝකෝත්තර ජීවිතයේ සද්ධාව තියෙනවා නිවන සඳහා යන්න. ඒක කොහොමද සද්ධාව ඇති කරගන්නේ? ලෞකික ජීවිතේ නම් ඒ කියන පුජ්‍යලයා කෙරෙහි අපේ ඒ පැහැදීම ඇති කරගෙන ඉතින් එහෙම ඇති කරගත්තා විතරක් මදි. ඒකට විරිය කරන්නත් එපේ. හ්ම් හොඳට විභාගේ පාස් වෙන නම් හොඳට ඒ පාඩම් කරන්න ඕනේ. ඉතින් අවශ්‍ය කලම මේ කටයුතු ටික කරන්න ඕනේ නැත්නම් යන්න බෑ. එන එකට විරියක් ඕනේ. ඒ වගේම සිහිය නැත්තම් ඕක කරන්නත් බෑ. හිතේ මුලා වෙලා තියෙන කෙනෙකුට පාඩම් කරන්න බෑ. එහෙනම් සිහිය තියෙන්නත් ඕනේ හරියට. ඒ වගේම තමයි මේ හිත විසිරෙන්නේ නැතුව එකඟ වෙන්නත් ඕන ඔය වැඩේ කරන්නේ නැත්නම් බෑ විසිරේ විසිරී හිතක් තියෙනවා නම් එයාට කොහොමවත් ඕක කරන්න බෑ. ඒ වගේම මෙයාට නුවණ තියෙන්න ඕනේ හිත විසිරුණත් කල්පනා කරන් නුවණ නැත්තම් එයාට ඒත් ඒ වැඩේ කරන්න බෑ. එහෙනම් මේ පහ අනිවාර්යයෙන්ම ලෞකික අරමුණක් ඉෂ්ට කරගන්න යනකොට සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. හැබැයි ඒක ඇවිල්ලා ලෞකික පැත්තට යන්නේ. දැන් ලෞකික ශ්‍රද්ධාව කියන එක ඒක ලෞකික අරමුණක් ඉෂ්ට කරගන්න යනවා. ලෞකික විරිය ලෞකික පැත්තට යන්නේ. ඒකතොට ලෞකික විදිහට තියෙන ලෝකයේ තුල තියෙන ඒ සාමාන්‍ය සිහිය කියන එක ඒක යන්නේ ලෝකේ අල්ලන්න. එකක්වත් ලෝකේ අතහරින්න නෙවෙයි යන්නේ. ඉතින් ඒ විදිහට සමාධි වෙලා ඒ ප්‍රඥාව ලෞකික ප්‍රඥාව ඇති කරගෙන ඒ විදිහට එයා සාමාන්‍ය ජීවිතය තුළ සාර්ථකත්වයක් ලබනවා. හැබැයි එහෙම සාර්ථකත්වයක් ලැබලත් අත්පත් කරගන්නේ මොනවාද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දේවල්. ඒ හින්දා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ තැනට පැහැදුනහම අපිට ආයෙත් නැවත දුකටපත් වෙනවා කියලා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ නම ලෝකෙට පහළ වෙලා ඒ ධර්මයේ දේශනා කරන්නේ. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. ඒ කියන්නේ පෙර නොයසූ ධර්මයක් තමයි බුදු කෙනෙක් ඇවිල්ලා දේශනා කරන්නේ. ඒ ධර්මය තමයි චතුරාර්ය සත්‍යය. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේ සියල්ල දැනගෙන දැකගෙනමයි දේශනා කරන්නේ. ඒතර බුදු කෙනෙක්ගේ තියෙන ප්‍රඥාව මෙච්චරයි කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. දැන් භාගතුන් වහන්සේ නමක්ගේ තියෙන ප්‍රඥාව ඉතින් ඒක සමවේ ඒක හිත ගැන හිතන්නවත් බෑ අපිට. ඒ තරම් මහා ගැඹුරු ප්‍රඥාව. ඉතින් උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණාවට අනිවාර්යෙන් පැහැදෙන්න ඕනේ. නැත්නම් ගමනක් ඇත්තෙම නැහැ. සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ සියල්ල අවබෝධ කරගෙන අනිත් අයට දේශනා කරනවා. සම්මා සම්බුද්ධයි කියන්නේ සියල්ල අවබෝධ කරා කියන එකයි. කාගෙන්ද? කාගෙන්වත් අහලාද? නෑ තමන්ගින්මයි. තමන්මයි. ඒතර සර්වචිතා ඥානය ලැබෙන්නේ පසේ බුදුවරයෙකුට සර්වඥතා ඥානෙ නෑ. ඒතර සම්මා සම්බුදුවරයෙකුට විතරයි සර්වඥතා ඥානෙ තියෙන්නේ. තමන් තනියම ධර්මය අවබෝධ වුණාට පසේ බුදුවරයෙකුට අනිත් අයට දේශනා කරන්න යන්නේ. ඒ වගේ සර්වඥතා ඥානයක් නෑ. නමුත් සර්වඥතන් වහන්සේ නමකට භාගතුන් වහන්සේ නමකට ඒ තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ලෝකයට පහළ වෙලා ඒ අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවේද අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියන මේ ಗುಣ කෙරෙහි අපි ශ්‍රද්ධාව ඇති කරන්න ඕනේ. ඒ ඇති කරගන්නේ කොහොමද? ඒ ಗುಣ දැනගෙන ඒවා අපි තුලින් දැක ගන්න ඕනේ. බුදුහාමුදුරුවන්ගේ ಗುಣ අපි අපිට අපේ අංශු වත් කිට්ටු වෙන්නවත් බෑ. නමුත් භාගතුන් වහන්සේගේ ගුණයක් අපි ගමුකෝ. භාගතුන් වහන්සේ අරහන් නම් වනසේක. අරහන් නම් වනසේක කියලා කියන්නේ රහසින්වත් පව් කරේ නැහැ. එහෙනම් අපි මේ ගුණය දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ තමා තුළේ. බුදුහාමුදුරෝ දේශනා කරන පාපයන්ගෙන් අයින් වෙන්න. ඒ ධර්මයේ හික්මිලා අපි පාපයන්ගෙන් අයින් වෙනවා. මනයින්ද පාපයන් අයින් වෙනවා. ප්‍රාණඝාතයෙන් අයින් වෙනවා. අදත්තා දාණයෙන් අයින් වෙනවා. කාමී වර්ධය ඇසිරීමෙන් අයින් වෙනවා. මුසාවාද පරුසාවාද පිසුනා සම්ප්‍රප්පලාප අයින් වෙනවා. එයාගේ හිතේ තියෙන කෙලෙස් වලින් අයින් වෙනවා. ඕම අයින් එක නයින් එකන යනකොට පුදුම සැනසෙල්ලක් Tamanට දෙනවා. එයි පව් කරනකොට තමයි බයෙන් ඉන්නේ. පව් නැත්තම් බයක් නැහැ. එහෙනම් අකුසලේ ඉන්න කෙනා හැම වෙලෙම ඉන්නේ බයෙන්. මේ මේ ලෝකෙ බයෙන් ඉන්නවා. පරලෝකට යනකොටත් බයෙන් ඉන්නවා. ඉතින් කුසල් කරපු ගත්ත කෙනා එහෙම නැත්තම් හිත පිරිසිදු කරගත්ත කෙනා එහෙම බයක් නැහැ. එතකොට තමන්ට මේ බය නැති වෙනවා නම් ලෝකේ අතහැරෙන්න අතහැරෙන්න පාපයන් වලින් අයින් වෙන්න අයින් වෙන්න ඒ බය අතහැරිලා යනවා නම් සැනසීම ලැබෙනවා නම් එහෙනම් මට මේ විදිහට සැනසීමක් ලැබුණා නම් ඒ උතුම් වූ තථාගතයන් වහන්සේ කොතරම් සැනසීමකින් හිටියද කියලා මහා ශ්‍රද්ධාවක් ඇති වෙනවා. පැහැදීමක් ඇති වෙනවා. එහෙනම් ධර්මයෙන් තුලින් බුදුහාමුදුරුව දැක්කා. ඒතර ධර්මයෙන් තුලින් බුදුහාමුදුරුව දැක්කා. එහෙම භාගතුන් වහන්සේ දකින්න කිව්වේ. දැන් බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන හිටපු භාගතුන් වහන්සේ දිහා බලාගෙන හිටපු වක්කලේ හාමුදුරුවෝ වක්කලේට කියනවා මාව දිහා බලා ඉන්න එපා වක්කලේ. මේක මහ කුණු ශරීරයක් තියෙන්නේ. ගිහලා භාවනා කරන්න කිව්වා. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ දිහා බැලුවයි කියලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. භාගතුන් වහන්සේව දකින්න ඕනේ ධර්මයේ තුලින් ඒක තමයි යම් කිසි කෙනෙක් ධර්මයේ දකිනවා නම් එයා මාව දකින්නයි කියලා කිව්වේ. එහෙනම් ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේව දැක්කා. යම්කිසි කෙනෙක් එහෙම දැක්කනම් ආන් ඒ ධර්මයේ තුලින් යන බුදු පියාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාවත් එතට එයාට ඇති වෙනවා. ධර්මයේ කෙරේ ශ්‍රද්ධාවත් ඇති වෙනවා. ඒ ධර්මයෙන් තමයි නිවුණන්නේ. ඒ වගේ මේ ගමනේ යන, ඒ මාර්ගය යන සංඝයා කෙරේ තියෙන ශ්‍රද්ධාවත් එයාට ඇති වෙනවා. එනම් බුද්දේ අවිච්ඡ ප්‍රසාදේ, ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ, සංඝේ අවිච්ඡ ප්‍රසාදේ කියන දැනට එයාගේ හිත පැහැදෙනවා. ඒ ශ්‍රද්ධාව ඇති කරගන්නේ එහෙමයි. පැහැදෙන්නේ කොහාටද ලෝකයට නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරේ ලෝකේ ඉන්නද ලෝකෙන් යන්නද ලෝකෙන් යන්න ඇයි ලෝකෙන් යන්නේ ලෝකේ ඉන්නේ ඉන්න දුකටපත් වෙනවා දුක්ඛේ ලෝකෝ පදිට්ඨිතෝ මේ ලෝකේ තියෙන්නේ දුක මත එහෙනම් මේකෙන් යන්න කිව්වා ඒ නිසා මොන විදිහට අපි දැඟලුවත් ලෝකයේ තුල ඉඳන් සපක් හොයන්න කවදාවත් ඒ ලෝකයේ තුල ඉඳන් සපක් හොයන්න බෑ මොකද භාගතුන් වහන්සේගේ ඒ වචනේ කාටවත් වෙනස් කරන්නත් බෑ වෙනස් වෙන්නෙත් නෑ. ඒක තමයි ඇත්ත සත්‍ය. ඒ නිසා ලෝකෙ තුල ඉඳන් කොච්චර සල්ලි හම්බ කරත් කොච්චර ගෙවල් හැදුවත් කොච්චර යාන වාහන ගත්තත් ඒ මොනා කරත් තියෙන්නේ හැම කාරණයක් තුලම දුක. ඉතා අල්ප ආශාදයක් තියෙන ඒ ආශාදයක් භාගතුන් වහන්සේ දුකක් කියලා තමයි පෙන්නන්නේ. ඒත් එහෙනම් මේ ලෝකයේ තුල තියෙන දේවල් අතහැරලා ලෝකෝත්තර නිර්වාණයට යන්න තමයි බුදු පියාණන් දේශනා කරන්නේ. දැන් අසුචි වලකේ ඉන්න අසුචි පණුවන්ට මොකද හිතෙන්නේ? අසුචි කාගෙන ඉන්න එක හරිය සැපයි කියලා හිතෙන්නේ. කවදාවත් ඕකෙන් එළියට ඇවිල්ලා දන්නේ නැහැනේ. නමුත් එළියට ආපු කට්ටියක් ඉන්නවානේ. ඒ අය තමයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා. එළියට ඇවිල්ලා කියන මෙළිය හුඟා සැපයි. ඉතින් එතෙන් දෙන්න කියනවා. ඉතින් නිමගක් තියෙනවා ඔකට යන්න. ඒ නිමගේ එක කොටසක් තමයි අද දේශනාවට පදනම්ගෙන මේ ඉන්ද්‍රිය ධර්ම. මේකේ තියෙනවා සත්‍විස් බෝධිපාශික ධර්ම. ඉතින් අරක ඇතුලේ තියෙන එක එක අසුචි කෑලි අල්ලගෙන නෑ මේවා කරගෙන රණ්ඩු කරනවා ගහ ගන්නවා මගේ කියා ගන්නවා ලෝකෙ තුල ඔහම තා තියෙනවා මගේ කියාගත දන යුද්ධ කරන්න වෙනවා ගහ ගන්න වෙනවා මරා ගන්න වෙනවා ඈ විශේෂයෙන් මේ කාම ලෝකයන් වල ඒ නිසා ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දිහා ධර්මයේ කෙරෙන් එනම් ඒ ශ්‍රද්ධාව Taman නිවනටම යොමු කරනවා නිවනටම යොමු කරනවා. මොකද ශ්‍රද්ධාව නැත්නම් ශ්‍රද්ධා බීජං කියලානේ කියන්නේ. ශ්‍රද්ධාව තමයි නිවන බීජය. ඒතර ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියලා කියන්නේ ඒ නිවන බීජය රෝපණය කරගත්තා. දැන් අපි නිකන් හිතමුකෝ නිකම් බිමක් තියෙනවා. නිකම් බිමකට ඔහේ වතුර පොහොර දැම්මොත් එහෙම බිහි වෙන්නේ මොනවාද? වල් පැලෑටි. හැබැයි හරි බීජයක් මේ පොළවේ තියලා ඒකට වතුර පොහොර දැම්මොත් එහෙම අන්න හරි බීජේ හරි ඵලයක් ලැබෙනවා. එහෙනම් මේ හිත තියෙන්නේ සම්පූර්ණ මේ සංසාරේ අපි ඇවිල්ලා තියෙන හිත තියෙන්නේ සම්පූර්ණ අකුසල් කොටක. හරියට අර ඒවට වතුර පොහොර දානවා වගේ තමයි අර ඉස්සෙල්ලා තනකොළ එනවා වගේ තමයි. නිකන් ඔහේ ඉන්නකොට එහෙමයි වෙන්නේ. ඇත්තටම පින්නද සංසාරේ යන්න මොකක්වත් කරන්න දෙයක් නැහැ. ඔහේ ඉන්නයි තියෙන්නේ. නිවන් දකින්නයි යමහල්. නිවන් දකින්න දෙයක් කරන් තියෙනවා. එදිනෙදා කාල බීලා ජීවත් වෙනකොට ඉතින් සංසාරේ කොහොමවත් යනවා. ඉතින් ඒක නවත්තන්න විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට ශ්‍රද්ධාව ඇති කරගත යුතුමයි. හැබැයි ඒකත් අමූලික ශ්‍රද්ධාව නෙවෙයි යන්න ඕනේ. ආකාරවතී ශ්‍රද්ධාව. ඒතර අමූලික ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියපුවාම රූපයක් දැකලා, ශබ්දයක් අහලා, ඒ වගේ මෘතයක් දැකලා පහදෙනවා නම් ඒ වගේ ඒවා තියෙනකන් පෙරදියක් දැකලා පහදෙනවා නම් ඒවා තියෙනකන් පහදෙනවා නැති වුණාම නැති වෙනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් මොන හරි දැන් පහුගිය කාලේ ඔය ඇත්තන්ට මතක ඇති මේ භාග මේ බුදු පිළිම වලින් බුදු රැස් වේදෙනවා කියලා මිනිස්සු බලන්න ගියා. ඉතින් එහෙම ගිහින් බලා හිටියා මිනිස්සු. දැන් යන්නේ නැහැ ඇයි? රැස් තියෙනකන් ගියා රැස් නැති වෙනකොට යන්නේ. හැබැයි භාගතුන් වහන්සේ ඒව ධර්මයෙන් දැක්කනම් බුදු පිළිමේ තිබ්බත් එකයි නැතත් එකයි. මොකද අභ්‍යන්තරයේ තියෙන භාගතුන් වහන්සේව නැති වෙන්නේ නැහැ කවදාවත්. අදට එළියේ තියෙන භාගතුන් වහන්සේ නමක්ගේ අපේ ධර්මයේ ගැඹුරේ මේවා ගන්න. අපේ මේ ශාසනය ආරක්ෂා කරනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ තති අනාගත බය කියලා සූත්‍රයක් තියෙනවා දේශනා කරලා. ආර්ය ශ්‍රාංග මාර්ගයෙන් වඩන්නයි කියන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. එතකොට අපේ මතක තියාගන්න භාග්‍යතුන් වහන්සේව දකින්නේ ධර්මයේ තුලින්ම ඒ ධර්මයේ තුලින් තියෙන භාග්‍යතුන් වහන්සේ කිසි කෙනෙකුට බෝම්බයක් ගහලා විනාශ කරන්න බෑ. ওই පිළිමනම් කඩයි ඕන කෙනෙක්. හැබැයි අපේ අභ්‍යන්තරයෙන් අවබෝධ කරගත්ත භාගතුන් වහන්සේ එහෙම කඩන්න පුළුවන් කමක් නැහැ. විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. එනම් එනම් මතක තියාගන්න දැන් භාගතුන් වහන්සේව දැකලායි ශ්‍රද්ධාව ඇති කරගන්න. එතකොට ඒක ආකාරවති ශ්‍රද්ධාව හෙල්ලෙන්නේ නැහැ. හෙල්ලෙන්නේ නැහැ. එතකොට එහෙනම් අමූලිකා ශ්‍රද්ධාව කියලා කියන්නේ එතකොට ඊට වඩා වෙනවා. දැන් භාගතුන් මේ බෝසතාණන් වහන්සේ මුල් කාලේ මේ බුදු වෙන්න කලින් අර වෘතයක් රැක්කා දුෂ්කර ක්‍රියා. ඒකට පහදුණානි පස්සක තවස. ඉතින් ඒ වෘතය අතහැරුවාම අපහැදුණා. වෘතයක් තියෙනකොට පහදෙනවා නැති වුණාම අපහැදෙනවා. ඒ නිසා ওই විදිහට කල්පනා කරන්න මේ ආකාරවතී ශ්‍රද්ධාව කියන තැනට අපේ හිත පච්චාන ආකාරවතී ශ්‍රද්ධාව ඇති කරගන්නේ මොනම් ධර්මයේ අවබෝධය කිරීමෙන්මයි මේ ලෝකයේ දුකයි නිර්වාණය සැපයි කියන තැනට හිත එන්න ඕනේ එහෙනම් එතෙන්ද යන්න හිත පහදවන්න. නාන් ඒ සද්ධාව කියන කාරණාව එතන ඇති කරගන්න. දැන් එහෙනම් නිවනට යන්න විරිය තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. නම් සද්ධාව ඇති කරගත්ත කෙනාට ඕනයි කියලා හිතුවට හරියන්නේ නැහැ. දැන් ඕන කෙනාට එතෙන්ද යන්න විරිය තියෙනවා. එහෙනම් සද්ධා විරිය. ඒතර විරිය නැත්නම් යන්න බෑ. ඒතකොට මේ විරිය භාගතුන් වහන්සේ පෙන්වන විරිය හතරක්. ඒ විරිය හතර තමයි අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්නාති පදහති. තමන් ළඟ නැති ලාමක අකුසල ධර්මයන් නැවත උපද්දන් නැති පිණිස විරිය කරන්න ඕන. ඒ වගේම තමන් ළඟ තියෙන ඒ ලාමක අකුසලයන් ප්‍රහාණය කරන්න විරිය කරන්න ඕන. ඒ වගේම තමන් තමන් ළඟ නැති කුසල ධර්මයන් ඇති කරගන්න විරිය කරන්න ඕනේ. ඒ වගේම තමන් තමන් ළඟ තියෙන කුසලයන් දිනු කරන්න විරිය කරන්න. එහෙනම් මොකද්ද මේ කියන්නේ? සීලය නේද? එහෙනම් විරිය කියලා කියන්නේ සතර සම්‍යක්ප්‍රදාන වීරිය. සතර සම්‍යක්ප්‍රදාන වීරිය. එහෙනම් සද්ධාව ඇති කරගත්ත කෙනා යා සීලෙ හික්මෙනවා. මොකද සියලු පව් අතහැරලා කුසල් කරනවා. එහෙනම් හිත පිරිසුදු කරගන්න තැනට යන්න. එහෙනම් තමන්ගේ හිතට ආවන යම් කිසි ආකාරයකට අකුසලයක් ඒක ප්‍රහාණය කරන්න අනිවාර්යයෙන්ම පෑයම් කරන්න ඕනේ. අලුතෙන් එන්න දෙන්නේ නැති වෙනත් වෑයම් කරන්න. ඒ වගේම තියෙන එකත් මොකද කියන්නේ තියෙන අකුසලයේ නැති කරගන්න නැති කුසලයේ ඇති කරගන්න. සතිය නැත්තම් සතිය ඇති කරගන්න. සමාධිය නැත්තම් සමාධිය ඇති කරගන්න. ශ්‍රද්ධාව නැත්තම් ශ්‍රද්ධාව ඇති කරගන්න. එහෙනම් මෙන්න මේ විරිය කියන එකත් ඉතා වැදගත් වෙනවා. එහෙනම් සද්දා විරිය. එහෙනම් විරියෙන් අපි මේ අකුසල ප්‍රහාණය කරලා කුසල දියුණු කරගන්නා වූ වැඩපිළිවෙලක් තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් නිවනට යන්න සද්ධාවත් ඕනේ එහෙනම් විරියත් ඕනේ. එහෙනම් සද්ධා විරිය විතරක් තිබ්බට හරියන්නේ නැහැ. සිහිය තියෙන්නත් එපේ. එහෙනම් සිහිය නැත්තම් ඒ විරිය කොච්චර තිබ්බත් අනවශ්‍ය දෙයට විරිය කරලා ඇති වැඩක් නැහැ. සිහිය තියෙන්න ඕනේ. එහෙනම් සිහිය කියලා කියන්නේ අපේ සතිපට්ඨානය. සතිපට්ඨානය කියලා කියන්නේ කායානුපස්සනා වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානු. ඒ කියන්නේ සිහියෙන් ජීවත් වෙන්න. දැන් ගොඩාක් දෙනෙකුට නැති ප්‍රශ්නේ ඔක තමයි. ඒ උදේ නැගිට වෙලා ඉඳන් දත් මදිනවා කියන තැන සිහිය තියනවාද? ඈ මං සිහියෙන්ද දත් මදින්නේ. සිහිය දත් මදින කොටත් වෙන මොකක්ද එකක් කල්පනා කරනවා. ඒතර දත් මදිනවා නම් දත් මදින එක ගැන සිහිය තියෙනවා. එතකොට වෙන කොහාටවත් යන්නේ අනාගතයට යන්නෙත් නැහැ හිත, අතීතයට යන්නෙත් නැහැ. එතනම නවතිනවා. ඒ වගේම තේ බොනවා නම් උදේට තේ බොන තැන සිහිය නවතින්න ඕනේ. ඊට පස්සේ වැසිකිලි කැසිකිලි යනවා නම් එතන සිහිය තියෙන්න ඕනේ. කනවා නම් මොන හරි ආහාරයක් ගන්නවා නම් ආහාරය ගන්න තැන සිහිය තියෙන්න ඕනේ. නානවා නම් නාන තැන සිහිය තියෙන්න ඕනේ. ඉඳ ගන්නවා නම් ඉඳ ගන්න තැන සිහිය තියෙන්න ඕනේ. ඇයි හිට ගන්නවා නම් හිට ගන්න තැන සිහිය තියෙන්න ඕනේ. මොන හරි කතා කරනවා නම් කතා කරන තැන සිහිය තියෙන්න ඕනේ. කතා නොකර ඉන්නවා නම් නොකරන තැන සිහිය තියෙන්න ඕනේ. එහෙනම් දැන් බලන්න ඇවිදිනකොට කනකොට බොනකොට යනකොට එනකොට නිදා ගන්නකොට මේ හැමතැනම සිහිය පවත්වන්න ඕනේ. ආන් ඒ සිහිය පවත්වනකොට තමයි අපි අන්ත දෙකකින් අයින් වෙන අපින්නත්. නිභාගතුන් වහන්සේ ඒක දේශනා කරනවා. මොකද ඒ අන්ත දෙක තමයි එකක් අවිජ්ජාන්තය අනිත් එක ව්‍යාපාදාන්තය. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එහෙනම් මේ විරිය පවත්වනකොට එහෙනම් ඇලිලා ගැටිලා ගියොත් ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් පරණ අකුසල් වලට වැටෙනවා. ඒ හින්දා තමයි මේ සතිය වඩන්න කිව්වේ. ඒ හින්දා තමයි භාගතුන් වහන්සේ සතිපට්ඨාන හුස්ම රැල්ල අල්ලගන්න කිව්වා. එහෙම නැත්නම් මේ දෙතිස් කුණුපය අල්ලගන්න කිව්වා. ධාතු මනසිකාරය අල්ලගන්න කිව්වා. මොකද ලෝකේ අත්හරිනවා අපි එකේ. දැන් බලන්න හුස්ම රැල්ල ගැන හිතන්න බෑ. හුස්ම රැල්ල අල්ලගත්තන්න. හුස්ම රැල්ල අල්ලගන්න කීයක් වේදන් වේද? සත පහක්වත් යන්නේ. හැබැයි ගෙවල් දොරවල් අල්ලගෙන ලක්ෂ ගණන් යනවා. ඒව අල්ලගෙන විඳින දුක. හුස්ම රැල්ල අල්ලගත්තාම විඳිනවා සැප. කීයේ පන්තිර ඉගෙන ගන්න ඕනේද හුස්ම රැල්ල අල්ලන්න? හුස්ම වැටෙන ඕන කෙනෙකුට අල්ලන්න පුළුවන්. හ්ම් හුඟක් වෙලාට ඉගෙන ගත්තාම ඔක බැරුවත් යනවා. මොකද ඔක හොයනෝනේ කාබන් ඩයොක්සයිඩ් කොච්චරද ඔක්සිජන් කොච්චරද කියලා. ඊට වඩා මේක සරල බලන්න දෙන කාරණය. ඉතින් ඒ නිසා මෙතන මේ සිහිය ඉතාල වැදගත්. සිහිය නැතුව අපිට මේ යන්න මුට්ට සිහිය කියන්නේ අසිහියෙන් ඉන්න කෙනාට ධර්මය යන්න බැහැ නම් ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනා අනිවාර්යෙන් විරිය තියෙන්නත් ඕනේ යාට සිහිය තියෙන්නත් ඕනේ සතිය. සතිය අත්‍යවශ්‍යයි. එතකොට මේ සතිය එහෙනම් සතිය තියෙන්න ඕනේ ඔය සතිය කියන කාරණාව ඒක ශ්‍රද්ධාවටත් ඕනේ. උදව් කරනවා. ඒ වගේ මේක විරියටත් උදව් කරනවා. ඒ වගේ මේක සමාධියටත් උදව් කරනවා. සතිය කියන කාරණාව සමාධියටත් උදව් කරනවා. දැන් සද්දා විරිය සති. එහෙනම් සමාධි කියලා කියන්නේ හිත එකඟ කරගන්න. එහෙනම් සිහිය තියෙනවා නම් විතරයි තමයි හිත එකඟ වෙන්නේ. එහෙනම් මේ සිහිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපේ ලෝකයේ අතහරින්න සිහිය පවත්වනකොට අපේ ආනපානය වගේ අරමුණක් කරන් සිහිය පවත්වනකොට ලෝකෙම අතහැරලා ඒ අරමුණට හිත එකඟ වෙනවා. එහෙනම් ආයි චිත්ත ඒකාග්‍රතාවය තමයි කියන්නේ සමාධිය. භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරනවා සමාධියක් නැත්තාට ධර්මයක් අවබෝධ වෙන්නේ නැහැ කියලා. මුත හිත එකඟ වෙන්න ඕන. හිත එකඟ වෙන්නේ නැතුව කොහොමද අපි හරි අරමුණක් කරන් මේ යථාභූතයේ ඇත්ත යතසිතෙන් දකින්න බෑනේ. කුණු ගොඩේ ඉන්න කෙනාට නේද මඩ නනා ඉන්න කෙනාට මඩ ගොඩේ ඉන්නකොටම කියන හොදගනින් කියලා. ඉතින් ආයෙත් මොකද වෙන්නේ? මඩමනේ හොදගන්න තියෙන්නේ. මඩ ගොඩේ ඉඳන් මඩම නාන්න තියෙන්නේ. මඩ ගොඩෙන් ගොඩට එන්න ඕනේ. ඒතර ගොඩට ආවට පස්සේ තමයි පිරිසිදු වෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් එහෙම කරන්න නම් හිත එකඟ කරගන්න ඕනේ. අපේ හිත එකඟ කරගන්න පුළුවන් කමක් නැහැ. ඇලෙන අරමුණක්, ගැටෙන අරමුණක් කරා. ඒක ඇලෙන්නේ, ගැටෙන්නේ නැති අරමුණක් කරන් හිත එකඟ කරගන්න. ඒක නිසා ඒ හරි කර්මස්ථානයක් තමන්ගේ හිතට ගන්න ඕනේ. දැන් හිතන්නකෝ තමන් ලස්සන කයක් තිබ්බා කියලා. ඒ කය රූපය දැක්කට පස්සේ ඇලෙනවා. ආ ලස්සන කයක් නේ කියලා. එතකොට එයාගේ ඒ විතක්කය අරන්, ඒ කියන්නේ කාම විතක්කය අරන් එයා ਵਿਚාරය කරන්නේ මේ ලෝකේ යන්න කාම විතක්කයක්. ਵਿචාරය කරගෙන යනවා. ඒ තුලින් එයා චිත්‍රපටයක් වගේ එකක් හදාගෙන යනවානේ. එහෙනම් මේ චිත්‍රපටය හදාගෙන යනකොට එයාගේ හිත ඒත් එකඟ වෙනවා. ඒක කියන්නේ නම් නිවන් දකින්න නෙවෙයි. ලෝකේ යන්න. ඒ වගේම තරහකාරයෙක් දැක්ක කියන්නේ. තරහකාරයෙක් දැකපුවාම ඒ හිතත් ඒ අරමුණ අරන් විතක්ක කරනවා දිගට ਵਿਚාරය කරනවා. හ්ම් ඊට පස්සේ තරහා යනවා දිගට දිගට මේක චිත්‍රපටයක් වගේ හදනවා. එතකොට ඒ තුලත් හිත සමාධිගත වෙනවා. එහෙනම් දැන් ওই දෙකම සමාධිය වුණාට ඒ දෙකම මිච්ඡා සමාධිය. රාග අරමුණක් කරන් සමාධිගත වුණත් මිච්ඡා සමාධියක් එන්නේ. දේශ අරමුණක් ඇති කරගත්තත් මිච්ඡා සමාධියක් එන්නේ. එතකොට සාමාන්‍ය ජීවිතේ ඉන්න කට්ටියත් භාවනා කරනවා. මොන භාවනාවද? මිච්ඡා භාවනා. දැන් බස් එකේ යනකොටත් භාවනා කරන ඉඳ තමයි රකොන්දොස්තර කියන්නේ. බහින්න බහින්න නෝන දැන් පරක් වෙලා දෙන්නේ. එහෙම නැත්තම් බහින තන පහ වුණා කියලා. එතකන් වෙන භාවනාවක ඉන්නවා. මොන භාවනාවද? මිච්ඡා භාවනාව. ඉතින් ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ඒ අපිව ගලවලා හරියට තියනවා මේ හොඳ අරමුණක. ඒක තමයි ඒ නෙක්ඛම් අරමුණක් කියලා කියන්නේ. දැන් බලන්න අර කයවල් දෙකම දෙපැත්තේ තියලා කල්පනා කරලා ওই කයවල් දෙකේ මස් කොටවල් දෙක පැත්තට ගල්ලා දැම්මොත් ඉතුරු වෙන්නේ ඇටසැකිල්ල නේද? ඇටසැකිල්ල දිහා බලාගෙන හිටියොත් යම් කෙනෙකුට ඇලෙන්න හිතෙනවද ගැටෙන්න හිතෙනවද? නැහැ. එහෙනම් ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති අරමුණක් ඇටසැකිල්ල. ඒකේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ ආය. මස් ගොඩේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ ආය. එහෙනම් කයට ඇලෙන්නේ මොකක් හින්දාද? මස් හින්දා. ඉතින් මස් ටිකක් කඩෙන් අරන් ගියා නේ ඉවරයිනේ. ඇට නැතුව. හොඳට බලන්න මේ අපිව ගලවන හැටි වාගතුන්නාන්ස. එහෙනම් මේ ඇට ගොඩක්. එහෙනම් මේ ඇට වගේ අරමුණක් තමයි හුස්ම අරමුණ, නෙක්ඛම් අරමුණ. ඉතින් අන්න ඒ වගේ අරමුණක් තියාගෙන අපේ හිත එකඟ කරන්න ඕනේ. එහෙනම් නිවනට යන්න ඒ අරමුණත් හරි වැදගත්. මොකද්ද මේ කියන දේ සතිය මේ සමාධිය. එහෙනම් සද්දා, විරිය, සති, සමාධි. අන්තිමේකට කියන්නේ භාගතුන් වහන්සේ ප්‍රඥාව. නුවණ තියෙන්න ඕනේ. සිහිය විතරක් නෙවෙයි තියෙන්න ඕනේ නුවණ තියෙන්නත් ඕනේ. ඒ නුවණෙන් තමයි මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඇතිවීම නැතිවීම මේ ලෝකේ හැම දෙයක්ම ඇති වෙවි නැති වෙවි යන ධර්මතාවයන් තියෙනවා. මොනවාද මේ ලෝකයේ තියෙන්නේ? මේ ලෝකේ කොටස් දෙකයි පින්නන තියෙන එකක් තමයි කය අනිත් එක හිත. ලෝකය කියන්නේ එච්චරයි. අපේ මේ ජීවන පැවැත්ම ස්මුදු නිදන් දෙපතුළු දක්වා තියෙන පැවැත්මනේ ලෝකය කියන්නේ. මේ තියෙන මේ ගස් ගල් පාරවත නෙවෙයි ලෝකය කියන්නේ. ඒවත් ලෝකයේ එක කොටසක්. ඒක රූපයේ විතරයි අන්තර්ගත වෙන්නේ. එතන හිතක් නැහැනේ. ඒවා අවිඥානිකයි. සවිඥානිකව තියෙන තැන තමයි සම්පූර්ණ සත්‍යය ඉන්න තැන තමයි. එතන තමයි ලෝකය. එහෙනම් භාගතුන් වහන්සේ දේශනා කරපු ලෝකයේ තියෙන අපේ ඉස්මුදුන් ඉඳන් දෙපතුල දක්වා අපේ ලෝකය. ඉතින් ওই ලෝකය යම්කිසි කෙනෙක් අවබෝධ කරනවා කියලා කියන්නේ කයේ ඇත්ත දකින්න ඕනේ. එහෙනම් කය හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වලින්. ඒ වගේම ඒ ධාතු වලින් හැදිච්ච මේ රූපය හැම වෙලේම වෙනස් වෙනවා. ඇති වෙච්ච තැනම නැති වෙන රූපයක් නේ තියෙන්නේ. ඇති වෙච්ච තැනම නැති වෙනවා කියලා කියන්නේ දැන් අපි වань පුංචි කාලේ ඉඳන් හැම මොහොතකම මේක වෙනස් වෙනවානේ. මේක කඩලා බිඳලා බිඳලා බිඳලා බිඳලා අන්තිම තැන කඩපුවාම අන්තිම බිඳුව දක්වා ශුන්‍ය දක්වාම කඩපුවාම බිඳුව කියන්නේ අන්තිම තැන කඩපුවාම ඒකට කියනවා රූප කලාපයක් කියලා. ওই රූප කලාපයක තියෙන පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා. ඉතින් ඒ වගේ හැදිච්ච මේ කය හැම වෙලේම මොකද වෙන්නේ රූපේ වෙනස් වෙනවානේ. ඒකනේ හැටි ශක්තිය නොල හැටි එහෙමයි වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙනවා නම් වෙනස් වෙනවා කියලා කියන්නේ ඇති වෙලා නැති වෙලා. එහෙනම් ඇති වෙච්ච තැනම නැති වෙන රූපයක් මගේ කියලා ගන්න බෑ. ඒ හින්දා තමයි බාහිරට දෙන්නේ කමඨාන. බාහිය දැක්කනම් දැක්ක විතරයි කියන අයියේ. ගන්න බෑ. gedara යන දෙයක් නෑ. දැක්කට පස්සේ දෙවෙනි සැරේ බලන්න ඇහත් නෑ. ඒ පුජ්‍යලයක් නෑ. දැක්කට පස්සේ. ඒ නිසා තමයි මේක ගන්න දෙයක් නෑ. අපි වුණාට ඔක්කොම පාරේ තියෙන දේවල් කුණු ගොඩවල් gedara අරන් යනවා. ඉතින් ප්‍රඥාවන්තයෝක ගන්නෑ. ඒකයි ප්‍රඥාව නුවණ ඕනේ කියලා කියන්නේ. එතකොට මේක අනිත් එක තමයි මේ කය කියන එක හොඳ දෙයක් නම් කමකුත් නැහැ. වමනෙන් ඇදෙච්ච වමනේ මල්ලක්නේ. දැන් කන බොන ආහාරේ ආමාශයට ගියාට පස්සේ වමනේනේ ඔක. ඒතර ඒ වමනේ ටික තමයි මුළු කයෙම යන්නේ. එහෙනම් මුළු කයෙම ඇදලා තින්නේ වමනෙන් නෙවෙයිද? අපි වමනේ මල්ලක් කවුරු හරි පාරේ අරන් යනකොට ඔක පස්සේ යනවද කවුරුවත්? නෑ. එහෙනම් මෙන්න මේ වමනේ මල්ලක් වගේ එකක් තමයි මේ කය කියන්නේ. ඒක ගන්න යුතුයත් නෑ, ගන්න සුදුසුත් නෑ, ගත හැකිත් නෑ. ඇති වෙච්ච දැනම නැති වෙලා යන්නේ. වේගෙහිඳ ගන්න බෑ. බොරු අම්මයි පේන්නේ වේගෙහිඳ. එතකොට මේ වේගය අවබෝධ කරන්න ඕනේ. නේද? වේගය අවබෝධ කරන්න ඕනේ. අන්න එතනින් තමයි ප්‍රඥාව අහුවෙන්නේ. එහෙනම් දැන් බලන්න මේ කය කියන එකේ ඇත්ත දැක්කහම ඒ වගේම හිත හිතත් එහෙමනේ. දැන් උදේ තිබුණ හිත එකක්වත් දැන් නැහැ. හිතක ආවිෂය තියෙන්නේ භාගතුන් වහන්සේ දේශනා කරන චිත්තක්ෂණ එකයි. එහෙනම් සැපදායක හිත තියෙන්නේ චිත්තක්ෂණ එකයි දුකදායක හිත තියෙන්නේ චිත්තක්ෂණ එකයි. එහෙනම් සැප හිතක් ඇති වුණත් එකයි දුක හිතක් ඇති වුණත් එකයි දෙකම ඇති වෙච්ච දැනුම නැති වෙනවා. ඉතින් එහෙනම් ඔය එක හිතක්වත් මෝඩයා මොකද කරන්නේ? අනේ මට පුදුම දුකක් තියෙන කියලා අර හිතින් දුක් විඳිනවා. දන්න කෙනා ඇති වෙච්ච දැනුම නැති වෙලා ගියා කියලා බලයි නැච්චරයි. එහෙන් ආව මෙහෙන් ගියා ඉවරයි. එතන එහෙම ගන්න දෙයක් නැහැ මගේ කියලා. ඒ නිසා මේක දැක කෙනාන් යාට කියන ප්‍රඥාවන්තයා කියලා. එහෙම නැතු මේ ඉගෙන ගන්න දක්ෂ කෙනා නෑ වැඩිපුර උපාදි තිබ්බ කෙනා නෙවෙයි ප්‍රඥාවන්තයා කියන්නේ භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේ ප්‍රඥාවන්තයා කියලා කියන්නේ මේ ධර්මයේ දැකපු කෙනාටයි. මේ ධර්මයේ දැකපු කෙනා. ඔය පොටිලා ආමුදුරෝ සම්පූර්ණ ත්‍රිපිටකය ඉගෙනගෙන උගන්වනවා. භාගතුන් වහන්සේ මේ ආමුදුරන්ට කියන්නේ තුච්ච පොටිල හිස් පොටිල කියලා කියන්නේ. මොකොත් නෑ උඹේ කියලා කියනවා. ඇයි ඒ? තාම මේ ධර්මය අවබෝධ කරලා නැති හින්දා. ඒ හින්දා බලන්න මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම එහෙනම් නිවනට නායකත්වය දෙනවා. මේක හරියට උපමාවක් වෙනවා පින්නතුනේ මේ වාහනයකට උපමා කරලා. නිකන් ඒක මේක වාහනයක් වගේ කියලා අපි හිතන්න පුළුවන් මේක. ඉස්සරහා රෝද දෙක තමයි මේ වාහනේ මේ සද්දාවයි ශ්‍රද්ධාව සහ ප්‍රඥාව. සද්දාවයි ප්‍රඥාවයි තමයි වාහනේ ඉස්සරහා රෝද දෙක. එන්ජින් එක තමයි සතිය. පිටිපස්ස රෝධ දෙක තමයි සතියයි සමාධියයි. පිටිපස්ස රෝධ දෙක තමයි විරියයි සමාධිය. විරියයි සමාධියයි. එනේ එන්ජින් එක මොකද්ද? සතිය. එතන එන්ජින් එකෙන් රෝධ හතරටම බලය දෙනවා. මොනවාද රෝධ හතර? ඉස්සරහ දෙක තමයි ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි. පිටිපස්ස රෝධ දෙක තමයි සමාධියයි විරියයි. එතකොට මේ හතරේ දැන් බලන්න ඔය රෝදවල හුලං අඩු වැඩි වුණොත් එහෙනම් වාහනේ හරි පාරේ යයිද? යන්නේ නැහැ නේද? එහෙනම් වාහනේ හරි පාරේ යන්නේ නැත්නම් ඒ හුලං ගානට තියෙන්නත් ඕනේ. නේද? අඩු වුණත් බෑ වැඩි වුණත් බෑ ගානට තියෙන්න ඕනේ. ඒතර එන්ජින් එක කිරුවොත් මේක ගානට මේවා කරන්න. ඒතර සද්දා වැඩි වුණාම කමටහන දෙන්න භාගතුන් වහන්සේ ඒකයි. දැන් ඔය උදාහරණයක් විදිහට ගත්තාම බාහ්‍ය දාරුචීරය මේ කමටහන ලබා ගන්න භාගතුන් වහන්සේ ළඟට එන්නේ පුදුම සද්දාවකින්. ඒ ශ්‍රද්ධාව වැඩි හින්දා භාග්‍යතුන් වහන්සේ මෙයාගේ ශ්‍රද්ධාව අඩු කරන්න කමඨහන ආපු ගමන් ඉල්ලපු ගමන් දෙන්නේ. ශ්‍රද්ධාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වෙනකන් ඉන්නවා. ඒ ප්‍රඥාව වැඩි වෙන්නේ කොහොමද? ඒ අහන බාහ්‍ය දාර්ශනිකය ප්‍රශ්නය. භාගතුන් වහන්සේ දැන් කමඨහන් දුන්නේ නැත්තා. එතකොට ඔබ වහන්සේ දෙන්නේ නැත්නම් මං ඔබ වහන්සේගෙන් පස්සේ කමඨහන් ගන්න මං ජීවත් වෙලා ඉඳීද? ඒ වගේම මම දන්නෙත් නෑ ඔබ වහන්සේ එනකොට ජීවත් වෙලා ඉඳීද කියලා. ඒ හින්දා දැන් මම දෙන්න කියලා කියනවා. ඒතර දැන් මොකද වෙලා තියෙන්නේ? සද්දාව අඩු වුණා. දැන් අපි ගිය ගමන් කාගෙන් හරි සල්ලි ඉල්ල ගන්න ගියාම සල්ලි දෙනවා නම් සද්දාවයි නේද? දුන්නු ගම. ඇයි යාගෙන පෑදෙනවා. ඉල්ලන්න පමාව විතරයි තියෙන්නේ කියලා. දැන් දුන්නේ නැතුව නම් සද්දාව අඩු වුණා. විරි ප්‍රඥාව වැඩි වුණා. එහෙනම් ඉන්ද්‍රිය ධර්ම මොකද වෙන්නේ? සමාන වුණා. එතනම දිත්තේ දිත්ත මත්තං, සුතේ සුත මත්තං, නේද? මුතේ මුත මත්තං, විඤ්ඤාත විඤ්ඤාත මත්තං කියව. කාය දාමේ අරහත්ත්වයටපත් වුණා. ඒක භාගතුන් වහන්සේ නමකට විතරයි තියෙන්නේ. ඒ නිසා මේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙක හුඟක් සමාන වෙන්න ඕනේ. දෙක වැඩි වුණොත් අඩු වුණොත් එහෙම හරි ප්‍රශ්නයක්. දැන් ශ්‍රද්ධාව වැඩි වුණොත් එහෙම සමහරලාට ඕනේ නැති දෙයටත් පැහැදෙනවා. දැන් සමහර උපාසකම්මලා ඉන්නවා මේ හොද්දේ ලුණු බලන්නේවත් නැහැ වෙනකොට. දාන එහෙම දෙනකොට. ඉතින් එහෙම එපා කියලා තියනවාද ප්‍රයත් භාගතුන් වහන්සේ? වලඳන් දෙපයි කියලා කියන්නේ. රස බැලලා ප්‍රණීතව දෙන්න කියලා තියෙනවා. එතකොට අර කතාවක් තියෙනවා අනුරාධපුරයේද කොහෙද මිනිස්සෙක් ගිහිලා නිදාගන්න බැරි වුණා කියලා හැම පැත්තෙම රුවන් ලෙස ඇදිනලු එක පැත්තක හැම පැත්තටම හැරි හැරි එළියනකම් ඇහැරලා හිටියලු. ඒක ඇවිල්ලා ඒ ඒ කියන මේ ඒක ඒ ශ්‍රද්ධාව හරියන්නේ ඒක නෙවෙයි මෙතන ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාවත් එක්ක බැඳිච්ච ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව අඩු වුණොත් එහෙම මොකද වෙන්නේ? ඕන නැත් කියන ඕන දෙයට පැහැදෙන්නේ නැතුව. එහෙනම් පැහැදෙන එකට පැහැදෙන්න ඕන හරියට. ඒ වගේම තමයි ශ්‍රද්ධාව අනිත් එක තමයි එහෙනම් ප්‍රඥාව. ප්‍රඥාව වැඩි වුණොත් ඒකත් ප්‍රශ්නයක් සමහර තැන්වල. මොකද දන්න ප්‍රඥාව වැඩි වුණාම කපටි වෙලා තමන් කරන වැඩ ටික සාධාරණීකරණය කරගන්නවා. ඒ හින්දා ප්‍රඥාව වැඩි වුණාම ප්‍රශ්නයක්. හැබැයි අපි හිතන්නවද නැහැ අපේ මේ ප්‍රඥාව වැඩි කියලා. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරන ප්‍රඥාව වැඩි වෙනවා නම් යම් කෙනෙකුගේ ඉස්සර ඉඳලා තියෙනවානේ. දැන් සත්‍යක එහෙම කියලා කියන්නේ මොකද? ඒ කාලේ හිටපු මුගාක් ඉගෙනගත්ත වේද වේදාන්ත ඉහළට ගිය කෙනෙක්. ඒ නිසා යත් එක්ක කවුරුවත් තර කරන්නවත් යන්නේ ඒ නිසා එතන මාන්නයක් ඇති වෙලා ඉතින් ප්‍රශ්නය නිවනට බාධායි. ඒතර ප්‍රඥාව අඩු වුණා කියලා කියන මෝඩයි. ඉතින් ඒකට තේරෙන්නේ නැහැ. මෝහයන් මෝහය තියෙන. නම් ඒ ඒ දෙක බැලන්ස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සමබර වෙන්න ඕනේ. එතකොට පිටිපස්සේ රෝධ දෙක තමයි මොකද්ද? විරියයි සමාධියයි. දැන් විරිය වැඩි වුණාම ප්‍රශ්නයක් වෙනවා. හිත උද්දච්චයට යනවා. නේද? අර ධම්මිතික ආගෙන මම මේක කරනවා කියන තැනට එහෙම එනකොට සමහර තැන්වලදී එහෙම හිත විසිරෙනවා වැඩි වෙනවා. හරි සරලව කරන්න ඕන. හැබැයි විරිය නැතුව බෑ. විරිය අඩු වුණොත් එහෙම තීන මිද්දේට යනවා. මේ විරිය අඩු වුණා කියලා කියන්නේ හිත තීන මිද්දේ කම්මැලි වෙනවා, උදාසීන වෙනවා. විරියක් ගන්නට තියෙනවා. දැන් විරිය වැඩි කාරණාව වෙන අපේ විරිය නම් වැඩි නෑ මතක තියාගන්න මේ අපි තමන් කල්පනා කරා මේ එහෙම කියනකොට අපේ විරිය වැඩිද දන්නේ නැහැ කියලා. විරිය වැඩි නෑ. විරිය වැඩි එක පෙන්නන්නේ ඔය සෝන කෝලවිස මේ හාමුදුරන්ගේ කතාවේ. පස්සේ රහත් වෙනවා. සෝන කෝලවිස කියලා කියන්නේ Tamange ඒ මහල් ප්‍රාසාදයෙන් බිමටවත් බැහැකු නැති කෙනෙක්. බුමු තුරුණු මත ඇදි ඇවිදින්නේ. ඉතින් ඒ හින්දා මහා සිටුවරේ එයාගේ කකුල් වල ලෝම තිබුණා යටිපතුල් වල. ඉතින් පස්සේ භාගතුන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා සක්මන් භාවනා කරනවා. සක්මන් භාවනා කරන්නේ කොහොමද? කකුල් පැලෙනවා. ඒ පුරුදුත් නැහැනේ. කකුල් පැලිලා ලේ යනවා. ඊට පස්සේ ධනෙ දෙකනුත් යනවා. ඉතින් එච්චර විරියක්. මොකද විරියෙන් අග්‍රස්ථානෙ ලැබුණු රහතන් වහන්සේ. අසෝ මහ ශ්‍රාවකයන් වහන්සේ සෝන කෝලිවිස කියලා කියන්නේ. අතර මේ සෝන කෝලිවිස මහරහතන් වහන්සේ රහත් වෙන්න කලින් භාග්‍යතුන් වහන්සේ අර විරිය ඒ තරම් විරිය ගන්නකොට භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා සෝන එයා වීණාවාදකේ. සෝන වීණාවේ තත් තද කරොත් ඒකේ සද්ද එනවද කියලා අහනවා. තත් බුරුල් කරොත් ඒකේ සද්ද එනවද කියලා අහනවා. ඊට පස්සේ කියනවා භාගතුන් වහන්සේ නෑ එක ගානට තියෙන්න ඕන කියලා. එහෙනම් විරියත් එහෙම තියාගන්න කියලා. කමඨහන දුන්නාම ඒ කමඨහන අනුව භාවනා කරලා අරහත්ත්වයට පත් වෙලා භාගතුන් වහන්සේ ළඟට එනවා කකුල් දෙකවත් හොදන්නේ නැතුව. ඒ කකුල් දෙකවත් හොදන්නේ නැතුව ඇවිල්ලා භාගතුන් වහන්සේ වන්දනා කරනවා. ඒ විදිහ ගන්නත් බෑ. ඉතින් බලන්න කොච්චර මේ කල්ප ලක්ෂ්‍ය පාරමිතා පුරපු උත්තුමය මේ. මහන්සිලා තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ සතියක් සක්මන් කළා දිනන රහත් වෙන්න. එච්චර පාරමිතා අසංකේය කල්පයකුත් කල්ප ලක්ෂයක්. ඒ කියන්නේ කල්ප 1.140කුත් කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා තියෙනවා. අනුමදස්සේ බුදුහාමරගේ කාලේ ඉඳන්. ඉතින් ඒත් අවසානයේ රහත් වෙන්න සතියක් එක දිගට සක්මන් කරලා තියෙනවා. ඉතින් එහෙනම් දැන් අපි මොනවද කරන්න කියලා හිතනා නේද? එච්චර උත්තරමයන් වහන්සේලාත් එච්චර විරිය කරලා තියෙනවා නම් මේ නිකන් නිවන් නම් හම්බෙන්නේ නැහැ. මහන්සි වෙන්න ඕනේ. විරිය ගන්න ඕනේ. එතකොට අර විරිය සෝනකෝලිවිස මහරහතන් වහන්සේ එතන ඒ රහත් වෙන්න කලින් දවපු විරිය වැඩි කියන කාරණාව තමයි පෙන්වන්නේ. ඒක බුදුහාමුදුර අඩු කරා. භාගතුන් වහන්සේක දන්නවා. ඉතින් ළඟට ගියාට පස්සේ සෝනකෝලිස මහරහතන් වහන්සේට භාගතුන් වහන්සේ දේශනා කරනවා සෝන මේ සෙරප්පු දාන්න කියලා. සෙරප්පු දෙකක් දාගන්න කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ සියල්ල අතහැරලා දාලා ආපු මට මට සෙරප්පු දෙක අතහැරලා ඉන්න පුළුවන් කියලා. බුදුහාමර කිව්වත් බලන්න තමන්ගේ තියෙන මේ ගුණේ. ඊට පස්සේ කියනවා නෑ සෙරප්පු දාන්න කියලා. එහෙනම් භාගතුන් වහන්සේ අනිත් භික්ෂුන්ටත් අනුදැන වදාරන්න කියලා. එතකොට තමයි යම්කිසි ආබාධයක් වෙනවා නම් සෙරප්පු දාන්න අනුදැන වදාරන. ඉතින් බලන්න මේ ශාසනය කොච්චර ලස්සනයිද. එහෙනම් ඒ වේදියට වීර්ය වැඩි වුණත් ප්‍රශ්නයක් වීර්ය අඩු වුණත් ප්‍රශ්නයක්. එතකොට අනිත් එක තමයි සමාධිය. සමාධිය වැඩි වුණාම ප්‍රශ්නයක් අඩු වුණාම ප්‍රශ්නයක්. සමාධිය වැඩි වුණාම එක එකව පේන්න පටන් ගන්නවා. සමාධිය ගැඹුරට යනකොට ඒ පේන දේ නිවැරදි කියලා තමන් ගන්නවා. දැන් උදාහරණයක් විදිහට දැන් ඔය සමාධියේ දිනු වුණාම එක එක දේවල් පේනවා. ඒ හින්දා ඒකම නිවන කියලා ගත්ත ගමන් ඉවරයි. එතනින් එහාට යන්නේ නැහැ. උදාහරණ කතාවක් තියෙනවා. ඒ පින්නතුන් අහලා තියෙනවා කියවලා ඇති. සිල් මහතා කායු කියලා පොතක් තියෙනවා. ඔය තායිලන්තයේ වැඩ හිටිය ඒ මෑණි කෙනෙක් දසසිල් මාතාවක් රහත් වෙච්ච කතාවක් තියෙන එකේ ඒකේ ඒ සිල්මාන්තාකාරයට හුඟක් මේ අභිඥා ශක්තියෙන් තියෙනවා පේනවා. ඉතින් එයාට අන්තිමේට ඒ ගුරුවරයා බයිනවා ඔක අතහැරපන් කියලා. මොකක්ද අතහරින්නේ? සමාධිය. සමාධියෙන් හින්දා එයාට නිවන් දැක ගන්න හරි අමාරු වෙනවා. ඒ නිසා මේ සමාධිය ගැඹුරට කියලා. දැන් අද වර්තමාන ලංකාවේ දැන් මිත්‍යා දෘෂ්ටික දේවල් පැතිරෙගෙන යන්නේ ඔය සමාධියෙන්ට පේන හින්දා. සමහර අයට සමාධියට පේන ලංකාවේ මේ මේ තැන්වල තමයි මම බුදුහාමුදුරේ ඉපදුනේ බුදුනේ මෙතන අතන ගිය කියා ඉතින් ඒකට පේන එක කියනවා. එහෙම පේන එක ධර්මයේ කියලා ගන්න එපා කියලා බුදුහාමුදුර දේශනා කරනවා. පේන්නේ මොනවාද කියලා කවුද දන්නේ? හරියට විස්තර කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා එහෙම පේන දෙයක් එහෙම ගන්න බෑ. ඒ නිසා ඒක මුලාවටපත් වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න ඕනේ හරියින් පරිස්සම් වෙන්න ඕන තැන. ඉතින් භාවනායේ සමහර එලි දැක්කා කියලා අරව වුණා කියලා මෙව වුණා කියලා මාර්ගඵල ලැබුණා කියලා සමහර අය මොකද වෙන්නේ? ඒගොල්ලෝ අතරමං වෙනවා. ඒ නිසා ඒක නෙවෙයි මේ හරි ගුරුවරයෙක් ගාව හරියට මේ ධර්මයේ යන්න ඕනේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙනම් ඒ වගේම ඊළඟට තේන්නේ ඒ විරිය එහෙනම් සමාධිය අඩු වුණාම භවමාවදී අඩු වුණාම ප්‍රඥාව ඇති කරන්න බෑ. ඒ සමාධිය අඩු අඩු වුණාම මොකද වෙන්නේ? ඒ අඩු සමාධියක් තියෙන හිතකට ඇත්ත තේරෙන්නේ නැහැ. එහෙනම් ඇත්ත තේරෙන්නේ නැති හින්දා එයා හැම වෙලේම අර ප්‍රඥාව අඩු වෙන ධර්මයේ අවබෝධ කරගන්න පමා වෙනවා. ඉතින් ඒ විසිරෙනවා නේද? එතකොට ඒ උද්දච්චයක් තියෙනවා නම් යම්කිසි දැන් අපි හිතමුකෝ හිත අර විරිය වැඩි වුණා කියලා. විරිය වැඩි වුණාම හිත උද්දච්චයට යනවානේ. ඒතර උද්දච්චයේ තියෙන හිතක මතක තියාගන්න මේ උද්දච්චයේ තියෙන හිතක ඒත් සමාධිගත වෙන්නේ. ඒ වගේම තමයි තීන මිද්ද තියෙන හිතක සමාධිගත වෙන්නේ. ඒ හින්දා සමාධියයි විරියයි දෙක එකට යන්න ඕනේ. ඒකට තමයි මේ වාහනේ හරියට දුවන්නේ. ඒතර ඉන්ද්‍රිය ධර්ම සම වෙන්න ඕනේ. ඒතර ඉන්ද්‍රිය ධර්ම සම වුණාම තමයි ඉන්ද්‍රිය ධර්ම සමානතාවය ඇති කරගත්ත කෙනෙක් විතරමයි එහෙනම් ඉන්ද්‍රිය ධර්ම ඒ මාර්ගඵල වලටපත් වෙන්නේ. දැන් උදාහරණයක් මම කියන්නම්. දැන් කිරි මුට්ටියකට කිරි දානවා. නේද? කිරි දාලා හොඳට ගින්දර දාලා මොකද කරන්නේ? මේක මේ උතරවන්න දඟල මේවා කරනවා. කවුරු හරි දන්නවද ඒ කිරිමුට්ටි ඉතිරෙන වෙලාව? කිරිමුට්ටි ඉතිරෙන්නේ කොයි වෙලාවටද? හරියට රත් වෙන වෙලාවට. හරියට කිරි ටික තියනවා නම් හරියට රත් වෙනවා නම් මුට්ටියත් මුට්ටියේ ප්‍රමාණයට අදාළව කිරි ටික දාලා තියෙනවා නම් එක්තරා අවස්ථාවකින් පස්සේ ඒක පාටම කිරි ටික ඉතිරිලා යනවා. ඒක නවත්තන්න පුළුවන් කාටවත්. හෝ හෝ හෝ හෝ දැන් නවතින්නේ කියලා. එහෙම නවත්තන්න බෑ. කෙරේ තිරේනවාමයි. එහෙනම් ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච කෙනාට ඉන්ද්‍රිය ධර්ම සමාන වෙච්ච කෙනාට ඒවා බල බවට පත් වෙනවා නවත්තන්න බෑ කාටවත්. ඒ කියන්නේ ශ්‍රද්ධාව බලයක් වෙනවා. නිවනට නායකත්වය දෙනවා. ඒ වගේම එයා නිවනට බලය දෙනවා. ඒ වගේම විරිය බලයක් බවට පත් වෙනවා. සතිය බලයක් වෙනවා. සමාධිය බලයක් වෙනවා. ප්‍රඥාව බලයක් වෙනවා. එහෙනම් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටික බල බවට පත් උස්සලා තියෙනවා. දැන් ඒ උස්සලා තියන්නේ නම් අපිව මේ තියෙන අසුචි වලින් ගොඩට උස්සලා තියෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම අපි එහෙම ඇරයි. ඉතින් ඒ විදිහට භාගතුන් වහන්සේ නමක් විතරමයි පින්නතුනේ මේක දන්නේ. හරියටම දන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපේ හිතේ තුල වැඩෙන්නේ කොහොමද? අඩු කොහොමද? වැඩි කොහොමද? ඒ විදිහට ධර්ම දේශනා කරනවා. ඉතින් සමහර දේශනාවන් ශ්‍රද්ධාව වැඩි වෙන්න හේතු වෙන දේශනාව වෙන්න පුළුවන්. මොකද මේ පිරිස ශ්‍රද්ධාව අඩු නම් භාගතුන් වහන්සේ දේශනා කරන ශ්‍රද්ධාව වැඩි වෙන්න. විරිය අඩු නම් විරිය වැඩි වෙන දේශනාවක් සිද්ධ කරනවා. ඒ විදිහට සතිය, සමාධිය මේ විදිහට මේ දේශනා සිද්ධ කරලා දෙන්නේ මේ විදිහට. ඒ නිසා අපිට ඒක කියන්න බෑ මුළු සියලුම භාගේ කාලකාරාම කියලා සූත්‍රයක් තියෙනවා. මේ සියලු හිත් භාගතුන් වහන්සේ දන්නවා. දැනගෙනයි දේශනා කරන්නේ. ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පින තියෙන සියලු දෙනාට ඒ භාග්‍යතුන් වහන්සේ ඉන්ද්‍රිය පරවපත්ත ඥාණයෙන් බලලා ඒ සියලු දෙනාට ධර්ම අවබෝධ වෙන්න පුළුවන් නම් ඒ විදිහටමයි දේශනා කරන්නේ. ඒක තමයි බුද්ධ කාර්යය කියලා කියන්නේ. මේ බුද්ධ කාර්යය. අතර භාගතුන් වහන්සේ ඒ විදිහට ධර්ම දේශනා කරපුවාම එහෙනම් අපිට මේ ගමන යන්න පුළුවන්කමක් තියෙනවා. ශක්තියක් ලැබිලා තියෙනවා. එහෙනම් ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපි එහෙනම් උස්සලා තියෙන ධර්මතාවයක්. සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට මේ ප්‍රඥාව කියන කාරණාවත් හරියනේ. ප්‍රඥාව කියලා කියන්නේ හරියට වහලයක කැණි මඩල වගේ කියලා කියන්නේ. මොකද්ද මේ කැණි මඩල තියෙන්නේ? එතකොට කැණි මඩල කියලා කියන්නේ උඩම තැනනේ. එතකොට ඒක වටේ තමයි අර අනිත් මේ අනිත් ලී ටික තියෙන්නේ. එහෙනම් කැණි මඩල එහෙනම් අනිත් මේ තියෙන සද්දා, විරිය, සති, සමාධි කියන මේ හතර උදව් කරනවා ප්‍රඥාවට. ඉතින් මේ වගේ එහෙම සම්බන්ධයකුත් තියෙනවා. ඉතින් කොහොම වුණත් අවසානයේදී අපිට යන්න තියෙන්නේ නිර්වාණ ගමන සඳහා නම් මේ නිර්වාණ ගමන සඳහා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩිම අත්‍යවශ්‍යයි. අනිවාර්යයි. මොකද ඒව වඩන්න වඩන්න වඩන්න වඩන්න අපේ මේ නිවනට ලං වෙන ආලෝකය අතහරිනවා. එහෙනම් ලෝකේ අතහැරලා ලෝකෝත්තර නිර්වාණයට යන්න ශක්තියක් වෙනවා. අන්න ඒකම තමයි අපේ ජීවිතේ වෙන්නේ. ඒ ජීවිතයේ වෙන්න ඕනෙත් ඒකමයි. මොකද අනිත් දේවල් ඇති කරගත්තා කියලා කියන්නේ අපේ අවසානයේට මේ ලෝකයේ තුල නැවත දුකටපත් වෙනවා කියන එකයි. එහෙනම් ලෝකෝත්තර ධර්මයකට පැහැදුනාම ලෝකෝත්තර ධර්මයේ තුල අපේ ශක්තිමත් වුණාම ඒ ලෝකෝත්තර ගමනටම අපේ හිත නැවෙනවා. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ සතිය ඇති කරගෙන විරිය සමාධිය ප්‍රඥාව ඇති කරගෙන ඒ උතුම් වූ නිවනට යන්නම මේ දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා මේ දේශනාව මෙතනින් සමාපත් කරනවා එත්තාවතා චම්හේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සිල දෙනාටම තෙරුවන් සරණයි සාදු ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයාණන් වහන්සේ වතුරුගම කන්නි මහර වේළුවනාරාම විහාරවාසී පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු මෙම ධර්මදේශනාවේ සංයුත් පැටියක් වූ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිතරතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න. 0111 30 710යි 82 බිඳුවයි 1 1 30යි 710යි 82 ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නට. ඒ පිළිබඳ වැඩිතරතුරු ආගමික අංශයෙන් විමසන්න. දුරකථන අංකය 011 2 697 140 011 2 697 140 ආගමික අංශයේ දුරකථන අංකය සියලු දෙනාටම තෙරුවන් සරණයි